නිවන් මඟ ධර්මදේශනා මාලාවේ 126 වන ධර්මදේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංච භික්ඛවේ ජානතෝ කිංච පස්සතෝ ආසවානං කයං වදාමි අයෝනිසෝච මනසිකාරං අයෝනිසෝච අයෝනිසෝච මනසිකාරං තී සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ සසර සුවපත් වෙන වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න ඕනේ විඳින දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්න ඕනේ කියන අදහස හැම කෙනෙක් තුළම ඇති කරගන්න ඕනේ ධර්ම ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන පින්වත් අය. මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ඇති කරගන්න ඕනේ. හොඳයි පින්නත් මේ ලෝකේ ගමන් කරන අපිට නැවත නැවත නැවත නැවත නැවත නැවත උත්පත්ති ලබන්න හේතු වෙන ප්‍රබල කාරණාවක් තියෙනවා. අපි දන්නවා ඒකට හේතුව තණ්හාවයි කියලා. තණ්හාව හේතුවෙන් තණ්හාව හේතු වෙලා අපි බලපු දේම බලමින් අහපු දේම අහමින් විඳපු දේම විඳිමින් මේ හිත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්හි ඒ දේවල් වලින් ගලවා ගන්න බැරුව ලොකු උත්සාහයක් කරනවා ඒ දේවල් වලින් අත මිදලා එක මොහොතක්වත් ඇද්දක පියාගත් වෙලාවකවත් ඉන්න බෑ. ඇයි? මේ හිත කොහේ හරි ගිහිල්ලා නතරනවා. නේද? පරණ විඳපු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් එක්ක ගිහිල්ලා හැපි හැපි ඉන්න සිත ගිහිල්ලා. ඉතින් ඒ තමයි තණ්හාවේ හැටි තණ්හාව හැම වෙලෙම මේ දේවල් ඔස්සේ පන්නනවා. තණ්හාවට හේතු වෙන්නේ මොකද්ද කියලා හොයාගෙන ගියාම එන්නේ මොකද්ද? වේදනාවයි. ආසන්නම හේතුව වේදනාවයි. වේදනාවට හේතුව ස්පර්ශයයි. ස්පර්ශයට හේතු වෙන්නේ ආයතනයයි. ආයතන වලට හේතු වෙන්නේ නාම රූප. නාම රූප වලට හේතු වෙන්නේ සංකාර. සංස්කාර වලට හේතු වෙන්නේ අවිද්‍යාව. එහෙනම් හැම එකක්ම හේතුවක් ඉදලා සිද්ධ වෙන එකන්නේ. අවිද්‍යාවට හේතු වෙන්නේ. හැම දෙයක්ම මේ ලෝකයේ හේතු අනුව සිද්ධවන්නේ නම් අවිද්‍යාවටත් හේතුවක් තියෙන්න ඕනද නැද්ද? අවිද්‍යාවට හේතු වෙන්නේ මොකක්ද? ඔන්න සම්මාදිට්ඨි සූත්‍රයේදී මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ ඒ ධර්මය සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරා බුදුරජාණන් වහන්සේගෙන් අනුමත වෙච්ච බුද්ධ භාෂිතයක් විදිහට අවිද්‍යාවට හේතු වෙන්නේ ආශ්‍රවයයි ආශ්‍රවයයි කාමාශ්‍රව පවාශ්‍රව ditthyaශ්‍රව අවිද්‍යාශ්‍රව කියලා ආශ්‍රව හතරකට බෙදෙනවා එතකොට දැන් මං ඇහුවොත් ආශ්‍රවවලට හේතු වෙන්නේ මොකද්ද? හැම දෙයක්ම හේතු නැතුව සකස් වෙන්නේ නැහැ. ආශ්‍රව කියලා කියන්නේ අපි තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් අපිට අපි අල්ලගෙන තියෙන දේවල්. තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් ආශ්‍රය කරලා තියෙන දේවල්. මේ ආශ්‍රවවල තියෙන එක ලක්ෂණයක් තමයි මත් වෙන ගතිය. අපිත් පින්නත් මේ අතීතයේ තණ්හාවෙන් ආශ්‍රය කරපු දේවල් හින්දා මත් වෙන ගතිය තියෙනවද නැද්ද? ඇත්ත වැහිලා යනවා. මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. ඒ දේවල් ඒ දේවල් නැතුව බැරුව යනවා. යම් කෙනෙකුට ආසාවක් නූපදින ශරීර පිළිබඳව තවත් කෙනෙකුට ආසාවක් උපදිනවා. යම් කෙනෙක් පිළිකුලෙන් බැහැර කරන ශරීර පිළිබඳව තවත් කෙනෙකුට කැමැත්තක් උපදිනවා. ඇයි ඒ? ඒත නැත්තා අර ශරීරය අරගෙන ඒ ශරීරයේ හැඩතල කැමැත්තෙන් කාලයක් ආශ්‍රය කරපුවාම ඒවා පිරිසිදුයි සුන්දරයි මధుරයි ප්‍රියයි වගේම දැනෙන්න පටන් ගන්නවා. ඒකමයි හොඳ ඒකමයි හොඳ ඒකමයි හොඳ කියලා දැනෙන්න පටන් ගන්නවා. එතකොට අන්න ඒ වගේ ආශ්‍රවවල ස්වභාවය ඒකයි. ආශ්‍රවයට හේතු වෙන්නේ මොකක්ද? ආ අවිද්‍යාවට ආශ්‍රව හේතු වෙනවා. ආශ්‍රවයට අවිද්‍යාව හේතු වෙනවා. ආන් දෙපැත්තට හේතු වෙනවා. අනවරාග සංසාරික ස්වභාවය හැදෙන්නේ අන්න ඒ වගේ දෙපැත්තට හේතු වෙන හින්දා. නාම රූපය විඥාණයට හේතු වෙනවා. විඥාණය නාම රූප වලට හේතු වෙනවා. දෙපැත්තට ප්‍රත්‍ය වෙනකොට පින්නත් නේ ඉවරක් වෙන්නේ නැහැ. බලන්න. දැන් බෝ වෙන යම් කිසි දෙයක් අරන් බලන්න දැන් කුකුල් පට්ටියක් හැදෙනවා. නේද? කිකිලියෝ හින්දා බිත්තර හැදෙනවා බිත්තර හින්දා කිකිලියෝ හැදෙනවා දෙකම දෙපැත්තට ප්‍රත් වෙනවා මෙයා ආයෙ මේ පැත්තට හේතු වෙනවා මෙයා ආයෙ මේ පැත්තට හේතු වෙනවා ඉතින් එතකොට ඕක නවතින්නේ නවතින්නේ නැහැ මේ පැත්තේ බිත්තර හින්දා කිකිලියෝ හැදෙනවා කිකිලියෝ හින්දා ආයෙ බිත්තර හැදෙනවා ආයෙ බිත්තර හින්දා ආයෙ කිකිලියෝ හැදෙනවා ආයෙ කිකිලියෝ හින්දා බිත්තර හැදෙනවා ඒ වගේ මහ වේගයෙන් වර්ධනය වීමක් තමයි සිද්ධ වෙන්නේ ඉතින් ඔන්න ඔය වගේ ස්වභාවයක් තමයි අපේ මේ සංසාර ගමේ තියෙන අවිද්‍යාව හින්දා ආශ්‍රව ඇති වෙනවා ආශ්‍රව හින්දා අවිද්‍යාව ඇති වෙනවා එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ආසවානං කයං වදාමි ආශ්‍රව ශරීරීව දේශනා කරනවා කියලා ආශ්‍රව නැති වුණොත් අවිද්‍යාව නැහැ අවිද්‍යාව නැති වුණොත් සංසාර නැහැ සංකාර නැති වුණොත් විඥාන නිරුද්ධ වෙනවා විඥාන නැතුණොත් නාම රූප. එමනම් තණ්හාව නිරුද්ධ වෙනවා එතකොට. එහෙනම් ආශ්‍රව ගැන අපි හොඳට දැනගෙන තියෙන්න ඕනේ. කාම ලෝකයේ Tamanට නැතුව බැරි දේවල් මේවා තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් Tamanට කාම ලෝකයේ වස්තුන් නැවත නැවත නැවත නැවත අවශ්‍ය වෙන ස්වභාවයක්. Tamanගේ సంతానගතව තියෙනවා නම් අන්නේ තමයි Tamanගේ තියෙන ආශ්‍රවය එතකොට කාමාශ්‍රව, භවආශ්‍රව මේ සබ්බාස සූත්‍රයේදී තියෙන්නේ අවිද්‍යාශ්‍රව කියලයි. ඒ ආශ්‍රවවලට හේතුව ditthyaශ්‍රව ගැන සඳහන් වෙන්නේ නැහැ සබ්බාස සූත්‍රයේදී. ඇයි? ඒකේ දස්සනා පහතබ්බා කියලා වෙනමම ditthිය ගැන තියෙන හින්දා. අපි උත්සාහ කරන්නේ මේ දිනවල සබ්බාස සූත්‍රය ආශ්‍රයෙන් තියෙන කරුණු කීපයක් සාකච්ඡා කරගන්න. මොකද අපි පහුගිය ටිකේම සත්‍ය සුද්ධිය ආදී ගැන කතා කරා. ඒකින්ද අපිට මානසිකාරය කියන එක මොකක්ද කියලා හොඳට දැන් තේරිලා තියෙනවා. හොඳට තේරිලා තියෙනවා මානසිකාරය කියන්නේ මොකක්ද කියලා. එතකොට ආශ්‍රව ෂය කරගන්න මානසිකාරය ආශ්‍රව ෂය කරන මානසිකාරයට කියනවා තියෙන ආශ්‍රව නැති කරන නැති ආශ්‍රව ඇති වෙන්න දෙන්නේ නැතුව යම් මෙනෙහි කිරීමක් තියනවාද ආන් එකට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. යෝනිසෝ මානසිකාරය කියලා. ආශ්‍රව වැඩි වෙන යම් මානසිකාරයක් තියනවාද? ඒ මානසිකාරයට කියනවා අයෝනිසෝ මානසිකාරය කියලා. එහෙනම් මෙන්න මේ යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය ජානතෝ අහං වික්කවේ පස්සතෝ දන්න කෙනාට සහ දකින්න කෙනාට මම ආශ්‍රයසය කිරීම දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සූත්‍රයේ මුලදී. මානසිකාරය කියන එක දන්න කෙනාට සහ අයෝනිසෝ යෝනිසෝ මානසිකාරය දන්න කෙනාට සහ දකින්න කෙනාට කියලා. මොකක්ද මේ අයෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ? ආශ්‍රව වැඩි වෙන මානසිකාරයයි. ආශ්‍රව අඩු වෙන මානසිකාරයට කියනවා යෝනිසෝ මානසිකාරක. මේක දන්නහුට හා දක්නහුට කියලා කියනවා. හරි මේ මුළු සූත්‍ර ධර්මයේ පුරාවට තියෙන උන්න යෝනිසෝ මානසිකාරය පිළිබඳවමයි. මේ සූත්‍ර ධර්මයේ පුරාවටම තියෙන යෝනිසෝ මානසිකාරය පිළිබඳවයි. එහෙනම් අපි යෝනිසෝ මානසිකාරය කියන එක දැන් බලා ගන්න ඕනේ මේ මානසිකාරය යෝනිසෝ හෝ අයෝනිසෝ වෙන්න මානසිකාරය කියන එක දැනගන්න ඕනද නැද්ද? එහෙනම් අපි බලා ගන්න ඕන මේක මොකක්ද කියලා. ඒක දැක ගන්න ඕනේ කියලා මේ කියන්නේ. එන්නත් මේ දැන් අපි බොහෝ දේවල් කතා කරලා තියෙන ආයෙ විදිහට නමුත් මෙතෙන්ට ආයෙ මේ සූත්‍ර ධර්මයට ඕන හින්දා මේ මානසිකාර්ය කියන එක ගැන කතා කරන්න ඕනේ. හ්ම් මම මේ අත්තන්ගෙන් අහනවා මෙහෙම අපි හිතමු අපි එකපාරටම කියනවා කියලා කාගේ හරි නමක් නැත්නම් අපි හිතමු මොනවා හරි දෙයක් අපි කිව්වොත් දැන් අපි හිතමු ලංකාවේ හිටපු නායකයෙක්ගේ නමක් කියනවා. බොහොම පරණ නායකයෙක්ගේ නමක් කියනවා කියන්නේ. අලුතෙන් ඉන්න ළමයින්ට මොකුත් මතක් වෙයිද? පරණ නායකයෙක්, ඩල්සිනා නායක මහත්තයා නම කියනවා. නේද? අලුතෙන් ඉන්න අයට මොකවත්ම අදහසක් එන්නේ නැහැ. සමහර අයට මේ පිළිබඳව ලොකු ප්‍රසාදයක් උපදිනවා. සමහර අයට අප්‍රසාදයක් උපදින අයත් ඉන්නවා ඒ කාලේ හිටපු අයට. නේද? ආ දැන් වර්තමානයේ අපි කවුරුත් දන්න කාගේ හරි නමක් මං කියනවා. අපි මොකද ගෙදර ඉන්න කෙනෙක්ගේ නමක් කියනවා කියලා. නැත්තම් මගේ තරහකාරයෙක්ගේ නමක් කියන දැන් අපිට මං කාගේ හරි තරහකාරයෙක්ගේ නමක් කියනවා. එයාට පින්වත්නි පරණ ඇතිවෙච්ච ඔක්කොම තරහා පරණ ඇතිවෙච්ච ඔක්කොම කතාබහ ඔක්කොම එකතු වෙලා හේතු වෙලා දැන් මේ වෙලාවේ යම්කිසි අදහසක් වෙනවද නැද්ද? හරි. අපි මේක අතීතයේ අපි ගත්ත උදාහරණයකින්ම පැහැදිලි කරගමු මෙන්න මෙහෙම. ඔන්න උදේම මම කාර්යාලයට හෝ මම වැඩ කරන තැනට යනවා. යනකොට කවුරු හරි කෙනෙක් මට රුස්සන් නැති වැඩක් කරනවා. ඒ රුස්සන් නැති වැඩේ මම දැක්කහම ඒක දැක්ක හින්දා එතනින් එහාට මට මොකද වෙන්නේ? තරහ සිත් පහළ වෙනවද නැද්ද? හා. ඊට පස්සේ ඔන්න කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ තැනත්තා ගැන හොඳට කේලම් ටිකක් කියලා යනවා. දැන් අර රුස්සන් නැති වැඩෙත් මම දැක්කා කේලම් ටිකක් අහනකොට මට සිත් පහළ වුණානේ. දැන් ඉස්සෙල්ලා තිබ්බට වැඩිය තරහ වැඩි වෙනවද අඩු වෙනවද? ආ මොකද උනේ? කලින් නුරුස්සන වැඩේ දැක්ක එකයි පස්සේ රුස්ස අර ඇවිල්ලා කේලම් කියපු එකයි දෙකම එකතු වුණා. එකතු වෙලා මට දැන් සිතුවිලි හැදෙන්න පටන් අරන්. හරිද? මෙන්න තා ටිකක් වෙලා ගියාම තුන්වෙනි අවස්ථාව මෙයා මට ඇවිල්ලා බැලලා යනවා. වාහවලා කියලා ඇහුවා නේද? අර මේ කියලා බැලලා යනවා. දැන් දැන් මගේ මනස මොකද වෙන්නේ? අර જાති තුනම මිශ්‍ර කර කර මිශ්‍ර කර කර දැන් මොකද වෙන්නේ? සිතුවිලි එනවද නැද්ද? ඒක මගේ වැඩක්ද? දැන් තරහ එන එක මගේ වැඩක්ද? මට අයිති වැඩක්ද? ඒක මට අයිති වැඩක්ද? මමද කරේ? අර නුරුස්සන වැඩේ කරනකොට දකින්න නුරුස්සන වැඩේ කරනවා දකින්නකොට පහළ වෙච්ච සිතුවිලි මට බයින කොටයි කේලම් කියන කොටයි පහළ වෙච්ච සිතුවිලි එකතු කර කර මම තරහ හදනවද? මම හදනවද හැදෙනවද? මම හදනවද ඒක හැදෙනවද? තරහ කියන එක හැදෙනවා මං හදන්නේ නේද? ආ දැන් මං තරහ හදා ගන්න ඕනේ. ඈ උදේ මට බැන්නා. ඉන්නකො මං තරහ ටිකක් හදා ගන්නකම්. කියලා නෑ අපි හදන්නේ ඒක හැදෙනවා. මේ බලන්න තව ටිකක් මේක අපි පැහැදිලි කරගමු. දැන් දවල් ඇවිල්ලා මෙයා මොකද කරන්නේ? අඬලා මට වැඳලා සමාව අරගෙන යනවා. දැන් මොකද මගේ හිතේ හැදෙන්නේ? අනුකම්පාවක් හැදෙනවා. නේද? අනුකම්පාව හැදෙද්දී තියෙන දැන් මොකද අර හතරවෙනි අවස්ථාවේම මතක් වෙලා. නේද? අනේ ඇඬුවානේ. අනේ මේ වැන්දානේ සමාව ගත්තනේ කියලා. ඔහොම මතක් වෙවි ඉන්නකොට එකපාරටම වැන්දාට ඇඬුවාට අර බයින වෙලාවේ කියපෙව්වා. ගන්න ඒව මතක් වෙනවා දැන්. ඒව මතක් වුණොත් ආයතර ආයතරහ යනවා. නේද? ඒකේ නන්න අර වැයින් තමයි එකතුනේ දැන්. ඊට පස්සේ ආයෙ ටිකක් වෙලා යනකොට නෑ නෑ වැන්ද හැටි කියලා ඒක වැඩියෙන් මතක් වෙනවා. එතකොට ආයෙ මගේ තරහ අඩු වෙනවා. මේ දැන් අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා. ඒ මොකද මේ මේ මේ ගොඩවල් හතරේ එකතු වෙන හැටි. පිළිගන්නවද? ඔන්න ඔය එකතු කරන වැඩේ මගේ වැඩක්ද? නෑ. නේද? ඒක මම කරාද? නෑ. ඒක කරනවාද කරනවාද? කරනවා. අන්න ඒ වැඩපිළිවෙල කුමක්ද? මානසිකාරයයි. ඒ වගේ අපිට අපේ මානසිකාරය කියලා කියන්නේ අන්න ඒ වගේ පරණ ඒවා එකතු කර කර පරණ ඒවා හේතු වෙවි අපේ ළඟ අපිට අයිතියක් නැතුව හැදෙන වැඩපිළිවෙලක් තියෙනවා මානසිකාරය කියලා. ගහක් හැදෙනවා වගේ හරියට නිකන්. අත්තක් හැදෙනවා වගේ හරියට නිකන්. එතන වැඩපිළිවෙලක් තියෙනවා. නේද? ගින්දර හැදෙනවා වගේ හරියට නිකන්. එතනත් වැඩ පිළිවෙලක් තියෙනවා. දර එකතු වුණොත්, හුලං එකතු වුණොත් ගින්දරක් හැදෙනවා නේද? අන්න ඒ වගේ තමන්ගේ ඒ කියන්නේ මේ මේ ලෝකයේ තියෙන ගහක් හැදෙනවා වගේ ගින්දරක් හැදෙනවා වගේ එක එක ඒවා හැදෙනවා වගේ මේ අපේ හිතලත් සිතුවිලි හැදෙනවා. පිළිගන්නවද? ඒක මගේ වැඩක් නෙවෙයි. ආන්ගේ වැඩ පිළිවෙලට කියනවා මානසිකාරය කියලා. ඒ වැඩ පිළිවෙලට කියනවා මානසිකාරය කියලා. දැන් දැන් අපි එක දෙයක් කල්පනා කරමු. ඔන්න දැන් අපි ඉතින් ඔහේ ඉන්නවා. ඔහේ ඉන්නකොට අපිට හොඳට බණක් ඇහෙනවා. සංසාර බය හොඳට දැනෙන බණක් ඇහෙනවා. අර තිරිසංගත ලෝකවල උපදින්න පුළුවන්, പ്രേතය, භූතය, මලයක් වෙන්න පුළුවන්, නිරිසත්තු වෙන්න පුළුවන් කියලා අධික බය උපදින විදිහට බණක් ඇහෙනවා. මේ බණ ඇහුනට පස්සේ මම කල්පනා කරනවා මං සිල් සමාදන් වෙන්න ඕනේ කියලා. හරිද? දැන් වෙනදාට මගේ හිත හරියට සීලය කැඩෙන්න හේතු වෙන දේවල් කරනවා. කවුද ඇදලා දාන්නේ මගේ සිතමයි. දැන් මං එක දිගට මේ සීලය සමාදන් වෙවි සමාදන් වෙවි ආරක්ෂා කරනවා. ආරක්ෂා කරලා ටික දවසක් යද්දී මොකද කියන්නේ? කැඩෙන්න හැදුවොත් මගේ සීලය කැඩෙන්න හැදුවොත් මගේ සීලය කවුද ඒකේ ආදීනව කියලා ඒක කඩන්න දෙන්නේ නැතුව වැඩියෙන්ම මට ඒක නොකර ඉන්න බලපෑම් කරන්නේ කවුද? අන්න මගේ මනසමයි. නේද? මගේ මනසමයි. ඒ වගේ අන්න බලන්න එහෙනම් මගේ මනස සීලය රැකෙන தത്വෙට හදන්න පුළුවන් දෙයිද? සීලය රැකුණොත් ආශ්‍රව වැඩි වෙනවද ආශ්‍රය අඩු වෙනවද? ආශ්‍රව වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. ඇයි? සීල් රැකුවොත් එහෙම දිව්‍ය ලෝක සම්පත් බලාගෙන කියලා අන්න භව ආශ්‍රවය භව ආශ්‍රවය වැඩි වෙනවා. අන්න බලන්න එහෙනම් ඔතෙන් එකතු වෙන්න ඕන මොනවද? නුවණකුත් එකතු වෙන්න ඕන. ධර්මය ඇහිලා තියෙන්න ඕනේ. සීලය නිවන් දැකීම සඳහායි කියලා Tamanට තේරෙන්න ඕනේ. නුවණ එකතු වෙන්න ඕනේ. හරිද? අන්න එහෙම නුවණක් එකතු වෙලා යම් කිසි කෙනෙක් හරියට සීලය රැකුවොත් රැක්කොත් එන්නෙන් එන්නෙන් එන්නෙන් මොකද වෙන්නේ? ආශ්‍රව අඩු වෙනවා. ආශ්‍රව අඩු වෙනවා. බලන්න පින්නත් ඒ නිවැරදි මෙනෙහි කිරීම මම සිද්ධ කරනවා නෙවෙයි ඒක ගුරුවරුන්ගෙන් අහගත් හින්දා, කල්යාණ මිත්‍රව ආශ්‍රය කරපු හින්දා මගේ තුල සිද්ධ වෙනවා. හරිද? සිල් කැඩි කැඩි හිටිය මට සිල් ආරක්ෂා වෙන தත්ත්වෙට ආරක්ෂා වෙන தත්ත්වෙට මගේ මානසිකාරය මම හදාගත්තා. එහෙනම් හදන්න පුළුවන් දෙයිද? නේද? අන්න ඒ එන්න ඒ වගේ වැඩපිළිවෙලක් මගේ මේ මානසිකාරය කියන වැඩපිළිවෙලේ තියෙනවා. අන්න එහෙම වැඩපිළිවෙලක් තියෙනවා කියලා මට අයිති නැති වැඩපිළිවෙලක් තියෙනවා කියලා Tamanට Taman තේරුම් ගන්න ඕනේ. හරිද? මේක සකස් කරන්න ඕනේ කියලා තේරුම් ගන්න ඕනේ. අන්න බලන්න එහෙනම් මට අයිති නැති මානසිකාරය කියන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම ඒ වැඩපිළිවෙල තුළ ඒක යෝනිසෝ தත්ත්වයට යන්නත් පුළුවන් අයෝනිසෝ தත්ත්වයට යන්නත් පුළුවන්. ඔන්න එක දවසක් එක දරුවෙක් එක දරුවෙක් මියදිලා තරුණ දරුවෙක් මේ අම්මාව මේ අම්මා හරියට දුක් වෙනවා මේ ළමයා හින්දා ඊට පස්සේ මොකද කරේ මම දැන් කට්ටිය එකතු වෙලා මාව අරගෙන ගියා උතෙන්ට අරගෙන ගියාම අරගෙන ගියේ මේ මෙයාගේ හිත සනස්සන්න ඕන කියලා ඊට පස්සේ මොකද කරන්නේ මේ අම්මා මාව දැකලා ආය අඬන්න පටන් ගත්තා මොකද දැන් කියන්නේ තිබ්බට දෙයක් පටන් ගත්තා අනේ වහන්සේ වගේමයි මගේ පුතා හරිද මේ ওই වයසමයි හිටියානම් කියලා නඩ පටන් ගත්තා. දැන් මොකද උනේ දැන්? අර කියන්නේ වඳින්න ගිය දේවල් ඉහි කඩ වැටෙනවා කියලා. මාත් ඉතින් කිසි දෙයක් දන්නේ නැහැ කියලා ඉඳගෙන. දැන් මම අම්මට කියනවා එහෙම. අම්මේ මේ අම්මට පුතාව ඉපදිච්ච දවසත් මතක් වෙනවා නේද? අනේ ඒ වහාඳුරෝනේ. අම්මට පුතා ඉස්සෙල්ලාම පාසල් ගිය දවසත් මතකයි නේද? අනේ ඒ රස්සාවට ගිය දවසත් මතකයි නේද? රස්සාවට ගිහිල්ලා ගෙන දුන්න තෑග්ගත් මතකයි නේද? මතකයි විතර නේ තාම මගේ ළඟ එක තියෙනවා කිව්වා. හරි. ඊට පස්සේ මං කිව්වා අම්මට අම්මා ගිහිල්ලා කාමරේ තියෙන දරුවාගේ ඇඳුම් පිරිමදිනවා නේද? ඔව් කිව්වා. ඒ වගේ තාම පුතාගේ සුවඳ තියෙනවා කිව්වා. හරිද? ඔය විදිහ මං අර කියන කියන එකට වන්දිමට කියනවද? අනේ ඔබ වහන්සේට මගේ හිත පේනවද මන් දන්නේ නැහැ කියලා කිව්වා. අද මේ ඔක්කොම අඬාන කියනවා දැන් එයාගේ පැත්තට මං කතා කරන හින්දා දැන් අඬන එක ටිකක් අඩු වුණා වුණ දැන්. හරි? ඊට සමන් එක වචනයක් අහුවා මේ අම්මගේ. අම්මා පුතා ඉන්න කාලේ සන්තෝෂයෙන්ම හිටියද? කල්පනා කරපොඩ්ඩක්. මෙයා ටිකක් බොනවත් එක්ක දරුවා. හරිද? නෑ එහෙමම කියන්න බෑ කියලා කිව්වා. හරි? ඊට පස්සේ මම ඇහුවා පුතා හිටියානම් අම්මා සන්තෝෂයෙන්ම ඉන්නවද? එකපාරටම ඔව් කිව්වා. එකපාරටම දැන් ඉතින් අර වියෝවක් වෙලා ඉතින් එකපාරටම ඔව් කිව්වා. ඔව් කියලා. එකපාරටම කිව්වා නෑ නෑ එහෙම කියන්න බෑ කිව්වා. හොඳයි ඊයේ පෙරේදා ඔය දැනට සති දෙක විතර ඉස්සලා මැරුණේ. ඒ වෙලාවේ මැරෙන්නේ නැතුව තව අවුරුද්දක් ඉඳලා මැරෙනවා නම් අම්මා කැමතිද? අපෝ නෑ. මං ආයෙ කිව්වා අවුරුදු දෙකක් ඉඳලා පුතා මැරෙනවා නම් අම්මා කැමතිද? නෑ නෑ නෑ ආවදයි තව තුනක් ඉඳලා මැරෙනවා නම් කැමතිද? නෑ නෑ. 25ක් ඉඳලා මැරෙනවා නම් කැමතිද? නෑ. හරිද? දැන් බලන්න දැන් යමක් තේරෙනවද නැද්ද? පුතා හිටියානම් සන්තෝෂයෙන් ඉන්න පුළුවන්ද කියලා අහනකොට ලොකු ගැටලුවක් තිබ්බා හිතේ. අම්මට තේරුණා යමක්. ලෝකයේ තියෙන ස්වභාවය මේකයි කියලා මම කිව්වා ඔන්න ඔය ටික හරියට මතක් කරන්න මෙනෙහි කරන්න. හිටියානම් මං සන්තෝෂෙන් ඉන්නවද? හිටිය කාලේ සන්තෝෂෙන් හිටියද? කවදා හරි නැති වුණොත් කවදා හරි නැති වෙනවට කැමතිද? එහෙනම් කවදා හරි මේකට මුණ දෙන්න වෙනවා මගේ මරණයේදී හරි කියලා ඔය ටික මෙනෙහි කරන්න කියලා මං ආවෙන්ට. මෙන්න පොය දවසේ සිල් ගන්නවා. හ්ම් ඇවිල්ලා මොනවද දන්නව මට කිව්වේ? ආයෙනම් හාමුදුරනේ මං කවදාකවත් අඬන්නේ නැහැ කියලා කිව්වා. මොකද උනේ? බලන්න කලින් තිබුණ මෙනෙහි කිරීම මොන වගේ මෙනෙහි කිරීමක්ද? දුක් වැඩි වෙන මෙනෙහි කිරීමක්. අනේ හිටියානම් මෙහෙමයි, හිටියානම් මෙහෙමයි, නැති වුණා මට මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා කියලා දුක් වැඩි වෙන මෙනෙහි කිරීමක්. ආන්ගේ මෙනෙහි කිරීම එතකොට ආශ්‍රව වැඩි වෙනවා. එහෙම මෙනෙහි කිරීම කියලා හිතී. ඒ එයාගේ මානසිකාරය ඒ විදිහටම තමයි වැඩ කරේ. මං ගිහින් මොකද කරේ? අරක අනිත් පැත්ත හරවලා ආවා. දැන් මම කියෙව්වේ නැත්නම් කිව්වේ නැත්නම් ඒව මෙනෙහි වෙන්නේ නැහැ. මම පළවෙනි සැරේ කියපු හින්දා අන්න එයාට ඒක මෙනෙහි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ආය මෙනෙහි වෙන්න පටන් ගත්තා. එයා මෙනෙහි කරන මෙනෙහි කරන එක හින්දා ආය මෙනෙහි වෙන්න පටන් ගත්තා. නේද? අන්න බලන්න එතන යම්කිසි වෙනස් ක්‍රියාවලියක් ඇති වෙන්න පටන් ගත්තා. හරිද? ඊළඟට මම මෙහෙමත් කිව්වා සමහර අය දුක් ඇති වුනහම ඒ දුක්ින්දා කලුගලේ ඔළුව ගහ ගන්නවා හරියට විනාශ වෙනවා තමන්ගේ ජීවිතේම විනාශ කරගන්නවා. නමුත් දුක අඩු වෙන්නේ නැහැ යාලට. ඒකට සම්මෝහ විපාකයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා. ඊළඟට කිව්වා සමහර අය දුක් ඇති වුනහම මොකද කරන්නේ? මේ දුක නැති කරගන්න ක්‍රමයක් තියෙනවද? නැති කරගන්න ක්‍රමයක් තියෙනවද කියලා කරුණාකාරණා හොයලා බලනවා. හොයලා බලලා දුක් නැති කරගන්න ක්‍රමවේදයට පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒක පරිේශන විපාකයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ නැති කරගන්න විදිහ ගැන. ඉතින් මේ අම්මා මොකද කරේ? කල්පනා කරා අර අර ක්‍රමයට කල්පනා කරන්න පටන් ගත්තා. ටික දවසකින් මොකද උනේ? කඳුළු නැති වෙලා ගියා. මම මෙච්චර දිග කතාවක් කියලාත් මේ කියන්න හදන්නේ හැම දෙෙම තියෙන්නේ අපි මෙනෙහි කරන විදිහට අනුවද නැද්ද? නේද? මෙනෙහි කරන විදිහ අනුවයි හැමදේම සිද්ධ වෙන්නේ හැමදේම වෙන්නේ අපි මෙනෙහි කරන විදිහ අනුවයි පින්වත්නි. ඉතින් එහෙමනම් අපි බලා ගන්න ඕනේ මේ මෙනෙහි කිරීම කියන එක නිවැරදි වුණොත් අපිට පුළුවන් මෙනෙහි කිරීම කියන එක නිවැරදි වුණොත් ආශ්‍රව අඩු වෙනවා. මෙනෙහි කිරීම කියන එක වැරදුනොත් ආශ්‍රව වැඩි වෙනවා. කවදා හරි අපි මේ යෝනිසෝ මනසිකාරය කියන එක දකින්න ඕනේ. එතකන් අපි තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන මට අදාළ නැති සිතුවිලි සකස් කරන මැෂිමක් වගේ මේක නිකන් නේද පරණ ඒවා පරණ ඒවා අලුත් ඒවා ඊයේ පෙරේද ඒවා ඔක්කොම එකතු කර කර හේතු වෙවි හේතු ඒවා හේතු වෙලා එකතු වෙලා අපේ මානසිකාරේ සකස් වෙනවා ඒක එක වැඩපිළිවෙලක් ඒක එක වැඩපිළිවෙලක් හරියට එක එක එක එක උපකරණ එක ඒ ඒ උපකරණයේ හැටියට ක්‍රියාත්මක වෙනවා වාගේ අපි ළඟ අන්න ඒ වගේ වැඩපිළිවෙළවල් ඇති වෙනවා පිටත්. අපි එක එක කෙනා ළඟ එක එක කෙනා ළඟ ඒ වගේ වැඩපිළිවෙළවල් තමයි තියෙන්නේ. ඒතර මේකත් එහෙම මගේ මානසිකාරය කියන්නේ ඒ වගේ වැඩපිළිවෙලක් කියලා අපිට දැනෙන්න ඕනේ. එතකොට මම ඒක සකස් කරන්න ඕනේ. හරි? එතකොට මේ දේශනාවේ සඳහන් වෙනවා මේ සමහර පුද්ගලයෝ ගැන මේ ධර්මය අහපු නැති ධර්මය අහන්නේ නැති අහන ධර්මය දරාගන්නේ නැති සෘතවත් නැති ආර්ය ශ්‍රාවකයා හරිද මේ සෘතවත් නැති පු탁 ජන පුද්ගලයා ආර්ය ශ්‍රාවකනේ අසෘතවත් පෘථග්ජන පුද්ගලයාට අරියාණං අරස්සාවි ආර්ය උත්තමයාව තේරුම් ගන්න දැක ගන්න බෑ. ආර්ය ධම්මස්ස අකාවිදෝ. ආර්ය ධම්මේ අවිනීතෝ. මේ ආර්ය ධර්මයේ ඒ වගේම සත්පුරුෂාණං අදසාවි. හරිද? සත්පුරුෂ ධම්මේ අකාවිදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. කවුද මේ අස්කෘතවත් පු탁ජන පුද්ගලයා? එතකොට ඇයි එහෙම වෙන්නේ? බොහෝ ධර්මය අහලා නැති අයට ආර්ය උත්තමයා කියන්නේ කවුද කියලා අඳුරගන්න බෑ. සත්පුරුෂ පුද්ගලයා කියන්නේ කවුද කියලා එයාගේ ඒ මානසිකාරයට අඳුරා ගන්න බෑ. ඒකයි තියෙන ප්‍රශ්නේ. හරිද? එයාගේ ඒ මානසිකාරයට ඒක අඳුර ගන්න බෑ. ඉතින් කරන්න දෙයක් නැහැ නේද තේරෙලා තියෙනවද නේද අපි බොහෝම මේ උදාහරණ සහිතවම තමන්ගේ හිතට දැනෙන්න ඕනේ මෙහෙම කියද්දි එහෙම දැනගන්න ඕන අපි අපි හරීම වටිනා වැඩ කරනවද නැද්ද වෙලාවකට නේද මහා මේ ඒ කියන්නේ අනුන්ට දරා ගන්න බැරි තරම් හොඳ වැඩ තව කෙනෙකුට දරා ගන්න බැරි තරම් හොඳ වැඩ කරන මහා ලොකු ඉවසීමක් ඇතිව නේද? හරි දන්න කෙනෙකුට අපි කියන දන්න කෙනෙකුට නම් මේ වගේ මනසේ කොච්චර වටිනවද කියලා. සමහර අය අපිට තේරිලා නැද්ද? අපි කරන කියන දේවල් වල වටිනාකම එයාලට තේරෙන්නේ නැහැ. සමහර දරුවෝ ඉන්න දෙමව්පියන්ගේ වටිනාකම තේරෙන්නේ නැහැ. අපි කියන්නේ වටිනාකම තේරෙන්නේ නැහැ. නේද? වටිනාකම තේරෙන්නේ දරුවන්ට නම් මේ දෙමව්පියෝ කොච්චර වටිනා සමහර දරු දෙමව්පියෝ ඉන්න දරුවන්ගේ වටිනාකම තේරෙන්නේ නැහැ. නේද? ඒ මොකද? යහපත් වැඩ යහපත් ක්‍රියා යම් කිසි කෙනෙක් වුණා අපි හිතමුකෝ හොඳට ඉවසන්න පුරුදු වෙලා අනිත් කෙනෙක් අනිත් කෙනෙක් ගොඩාක් බයිනකොට මෙයා හෙල්ලෙන්නේ නැතුව බොහොම කරුණාවෙන්ම කතා කරනවා බුදුරජාණන් වහන්සේ හිටියනම් එයාට ලොකු වටිනාකමක් දෙනවා නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ වැරදි කරන කියන කෙනා හමුවේ නොසලී ඉන්න මනසක් නේද වැරදි කියලා බයිනකොට නොකරපු වැරදි කියලා බයිනකොට නොසලී ඉන්න මනසක් ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒ තැනත්තා ගැන කියනවා යුද්ධයක් දිනුවා වාගේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ තරම් වටිනාකමක් දෙනවා. අපි කවුරු හරි කෙනෙක් බයිනකොට මේ සමහරවල් නිස්සද්ද වෙලා ඒක ඉවසගෙන උපේක්ෂාවෙන් දරාගෙන ඉතෝ සමහර මිනිස්සු මොකද කියන්නේ? නිවට යා. නිවට මිනිස්සෙක් කියලා කියනවා. ඒ තමයි ඒ ඒ කෙනාට දැනෙන හැටි. ඒ මොකද ධර්මයේ තුල සුතවත්භාවය නෑ. ධර්මය කියන්නේ මොකද්ද කියලා ශ්‍රුතවත් කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනා. ඒ කියන්නේ අහලා තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා තියෙනවා. හොඳට ධර්මය අහපුවාම කුසලය ගැන එයාගේ මානසිකාරයේ වැඩ කරනවා. කුසලයටයි. කුසලයට සංවේදී. කුසලය හඳුනනවා. ආර්ය ධර්මය කියන්නේ කුසලයයි. සත්පුරුෂ ධර්මය කියන්නේ කුසලයයි. ආන්ගේ කුසලය හඳුනන අකුසලය හඳුනන කුසල වර්ධනය කරන්නේ කොහොමද කියලා දන්න මානසිකාරයක් අකුසලයේ දුරු කරන්නේ කොහොමද කියලා හැම වෙලේම දැනගන්න මානසිකාරයක් අපි ළඟ සකස් වෙන්න ඕනේ. අන්න අර පුද්ගලයෙක් තුල අන්න ඒ වගේ තත්වයක් තියෙනවද තියෙනවා නම් ඒ සුතවත් පු탁ජනයා ආර්ය උත්තමයා හඳුනනවා ආර්ය ධර්මය හඳුනනවා ආර්ය ධර්මයේ හික්මෙනවා. සත්පුරුෂ පුද්ගලයා හඳුනනවා සත්පුරුෂ ධර්මය හඳුනනවා සත්පුරුෂ ධර්මයේ හික්මනවා පින්නත්. එතකොට එන්න ඒ හොඳට සුතවත් කෙනා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලන්න මෙනෙහි කළ යුතු දේ දනි. මානසිකරණීයේ ධම්මේ පජානාති. මානසිකරණය කළ යුතු ධර්මය මෙනෙහි කළ යුතු ධර්මය දන්නවා. ඒ වගේම අමනසිකරණයේ ධම්මේ නප්පජානාති. මෙනෙහි නොකළ යුතු ධර්මයක් දන්නවා. එතකොට අන්න ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කළ යුතු දේ ධර්මයක් දන්නවා මෙනෙහි නොකළ යුතු දේ ධර්මයක් ඒ කියන්නේ මෙනෙහි කළ යුතු විදිහක් දන්නවා මෙනෙහි නොකළ යුතු විදිහක් දන්නවා එන්නේ ඒක දැනගත්තා නම් එයා මොකද කරන්නේ මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි කරන්නේ නැහැ හරි ඒ වගේම එයා මොකද කරන්නේ මෙනෙහි ඒ වගේම අසෘතවත් පෘථග්ජනයා මානසිකරණීයේ ධම්මේ නප්පජානාති. අමනසිකරණීයේ ධම්මේ නප්පජානාති දන්නේ නැහැ. මෙනෙහි කරන්න ඕන විදිය දන්නේ නැහැ මෙනෙහි. මෙනෙහි කරන්න ඕන දේවල් දන්නේ නැහැ මෙනෙහි. නොකරන්න ඕන දේවල් දන්නේ නැහැ. ඇයි ඒ? එයා ධර්මය දන්නේ නැහැ. හරිද? එයා ධර්මය දන්නේ නැහැ. එහෙනම් හොඳට බලන්න ඕනේ මේක යාදිසං වපතේ බීජං තාදිසං අර්ථේ පලං ආයේ වැඩ පිළිවෙලක් තියෙන්නේ. මොකද වපුරන විදිහට තමයි ආසන්න. යමෙකුට තල ඕන වෙලා මුං වපුරලා හරියනවද? නේද? ආන් වපුරුවාම එන්නේ මොනවද කියලා දන්නේ නැති කෙනා නම් මොන හරි තියෙන જાතියක් වපුරලා කියලා බලාගෙන ඉඳි අරකෙයි කියලා. අන්න ඒ වගේ අපි දැනගන්න ඕනේ මෙනෙහි කිරීම තමයි වැපිරීම. ඵලය තමයි අපේ තුල ඇති වෙන හැඟීම. හරිද? එතකොට මෙනෙහි අර අම්මා මොකද කරේ වැරදි විදිහට මෙනෙහි කරා. මගේ පුතා නැතුව බෑ අනේ මේ ඇඳුම් වල සුවඳ තියෙනවා නේද? පාසල් ගියේ මෙහෙමයි අයියෝ මන් නැතුව කොහොමද කියලා වැරදි විදිහට මෙනෙහි කරා. මං ගිහලා වචන දෙක තුනයි කියලා ආවේ. හිටියත් දින් දුකයි තමයි. ඉන්න කාලේ දුක තිබ්බා තමයි. කොච්චර හිටියත් කවදා හරි නැති වෙනවා. ඔය ටික මෙනෙහි කරලා මොකද උනේ? ධර්මයේ පැත්තට නැඹුරුණා. බලන්න මෙනෙහි කිරීම කියන එක කොයිතරම්නම් අපේ සිත නේද වෙනස් කරනවද කියලා. එහෙනම් මෙනෙහි කළ යුතු විදිහ මෙනෙහි නොකළ යුතු විදිහ අපි දැනගන්න ඕනේ. ආන්ගේ දැනගන්න මොකද කරන්න ඕනේ? ධර්මය ආශ්‍රය කරන්න ඕනේ. නැත්තම් දන්නේ නැහැ. දන්න ටික හැටියට තමයි සිතුවිලි එන්නේ කියලා මම කිව්වා. කවුරු හරි කෙනෙක්ගේ නමක් කියනකොට වේගෙන් මොකද උනේ? ඒ කෙනාට අදාළ හැඟීමක් එක එක්කෙනා තුළ මම හදිස්සියෙන් මෙතන කිව්ව. එක එක්කෙනාට තියෙනවා. ඒ තමයි එයා දන්න ටික හැටියට. එයාගේ නරකම දන්න කෙනාට නරක හැඟීමක් එනවා. එයාගේ හොඳම දන්න කෙනාට හොඳම හැඟීමක් එනවා. දෙකම දන්න කෙනාට මධ්‍යස්ත හැඟීමක් එනවා. වැඩියෙන් නරක දන්නවා නම් හොඳ ටිකක් අඩුවෙන් දන්නවා නම් නරක හැඟීමක් එනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ අපේ වැඩපිළිවෙල අපි තේරුම් ගන්න ඕනේ. අපේ වැඩපිළිවෙල අපි තේරුම් ගන්න ඕනේ. මෙතන මේ තියෙන මේ මානසිකාරය කියන වැඩපිළිවෙල මගේ ජීවිතය වෙනස් කරන වැඩපිළිවෙලයි. සංසාරගත විඳින්න තියෙන ව්‍යසන. නිවන් දැක්කේ නැත්නම් විඳින්න තියෙන ව්‍යසන ගැන යම් කිසි කෙනෙක්ගෙන් ඔන්න අපි දැනගන්නවා. සුතවත් කියන කෙනෙක්, പ്രേතවත්යන් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉස්සෙල්ලාම දේශනා කරපු කරුණු අතරින් මූලිකම උනේ මොනවද? പ്രേතවස්තු, විමාන වස්තු මොකටද? කර්ම, කර්මය ගැන කියලා දෙන්නේ. ඒක දේශනා කරාට පස්සේ ඒකේ තියෙන මහා භයානක දේවල් එක්ක මිනිස්සු මොකද කරන්නේ හොඳ කරොත් හොඳ වෙනවා නරක කරනොත් නරක වෙනවා කියලා මෙනෙහි කරන්න පටන් ගත්තා ඊට පස්සේ ඔන්න මේකේ රහතන් වහන්සේලා පවා බිහි වෙන්න පටන් ගත්තේ එහෙමයි ඒ වගේ අපිත් මොකද කරන්න ඕනේ මෙනෙහි කරන්න ඕන දේ දැනගෙන මෙනෙහි කරන්න ඕනේ අන්න ඒක දැන ගැනීම සඳහා ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. gedare ඉන්න අයත් එක්ක නැත්නම් gedare ඉන්න අය ලෝකේ තියෙන ලොකුම වැරද්ද කරා කියලා සමහර කට්ටිය හිතන්නේ. නේද? ඉතින් ඒ ඒ එන්න ඒ தත්වයෙන් Taman අත මෙදිලා නේද? කොතන ඉන්න අයත් වැරද්ද කරනවා. අනිත් අය කරන්නේ වැරදි කරන අය ඉන්නවා මේ ලෝකේ. කියලා නිවැරදිව මෙනෙහි කරනකොට Taman හිත සෑල් වෙනවා. හරිද? අහවලා මට ලොකු කම්පෑවා, අහවලා මට තරහෙන් කටයුතු කරා, අහවලා මට මෙහෙම කරා, මෙහෙම කරා කියලා වැරදි මෙනෙහි කිරීම තියෙනවා. ඉතින් එතන එයාට අයිති වැඩපිළිවෙලක් නැත. එතන ඒ එයාගේ ස්වභාවය එයා දන්න හැටියට තමයි ඒවා වෙන්නේ කියලා මෙනෙහි කරපුවම අර තියෙන පීඩනේ අඩු වෙලා යනවා. ඉතින් ඒ විදිහට අපි නිවැරදි මෙනෙහි කිරීම දැනගන්න ඕනේ. නිවැරදි මෙනෙහි කිරීම දැනගන්න ඕනේ. නිවැරදි මෙනෙහි කිරීම දැනගෙන නිවැරදි මෙනෙහි කිරීම මෙනෙහි කිරීමට අනුව මෙනෙහි කරන්න ඕනේ. එතකොට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා හොඳින් ධර්ම ශ්‍රවණය කරන හොඳින් කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන ශ්‍රුතවත්භාවයේ තියෙන ආර්ය ශ්‍රාවකයා යේ ධම්මාන මනසිකරණීය. ඒ ධර්මය දැනගන්නවා. මනසිකරණීය කරන්න ඕන ධර්මය දැනගන්නවා. තේ ධම්මේ මනසිකරෝති දැනගෙන නිවැරදි ආකාරයට මෙනෙහි කරනවා. අමනසිකරණීය ධර්ම දැනගන්නවා. ඒවා තේ ධම්මේ න මනසිකරෝති. ඒවා මෙනෙහි කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එයාගේ උපන් යම් කාමාශ්‍රයයක් තියෙනවා නම් උපදින්නේ ඒක නූපන්නයම් කාමාශ්‍රයක් තියෙනවා නම් අනුප්පන්නං වා කාමාසෝ න උපජ්ජති. උපන්නා උපන්නං කාමාසෝ පහියති. ඉපදුන යම් කාමාශ්‍රයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය වෙනවා. ඒ වගේම නූපදුන යම් කාමාශ්‍රයක් තියෙන එක උපදින්නේ නැහැ. භවආශ්‍රයත් එහෙමයි, අවිද්‍යාශ්‍රයත් එහෙමයි. ඉතින් ඒ ඒ ටික අපිට තේරුම් ගන්න පුළුවන් අපි පහුගිය දවස් ටිකේම කතා කරපු වැඩපිළිවෙල ගැන පොඩ්ඩක් හිතුවොත් එහෙම. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, සංකායතන විසුද්ධිය, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඔය විදිහට කතා කරා. මතකද මම කිව්වා යම් කිසි සිතුවිල්ලක් ඇති වුණා නම් උදේවය කියලා, ඇතිවීම නැතිවීම කියලා. ආන්ගේ ඇතිවීම නැතිවීම තුලින්ම ලෝකයේ හැම වෙලේම දැනෙන ගානට තමගේ මානසිකාරය සකස් වෙන්න ඕනේ. එතකොට මුළු විසුද්ධි වැඩපිළිවෙල තුලම තියෙන්නේ මොකද්ද? යෝනිසෝ මානසිකාරයයි. යෝනිසෝ මානසිකාරයයි. හරි? මේ යෝනිසෝ මානසිකාරය ගැන අපිට මෙන්න මෙහෙම කියන්නත් පුළුවන්. අපි වෙන දෙයක් පොඩ්ඩක් කතා කරමු මේක තව ටිකක් තේරුම් ගන්න නම් කොච්චර වටිනවද කියලා. අපි හිතමු අපිට යාළුවෙක් හිටියා කියලා. හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා. එයා වගේ ළඟටම වෙලා ඉඳගෙන මට හැම වෙලේම සිල් කඩන්න හදනකොට කඩන්න දෙන්නේ නැහැ. දැන් අවුරුදු 5ක් තිස්සේ කියන්නේ කිසිම සීලයක් කඩන්න දෙන්නේ නැහැ. කිසිම ආකාරයකින් පරස වචනයක් කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. එහෙම යාළුවෙක් හිටියා නම් අද කොහොමද තත්ත්වය? කිසිම පාපයක් වෙලා නැහැ නේද? ඊළඟට තව යාළුවෙක් ඉන්නවා පරචිත්‍රය දන්න. මගේ මගේ චිත්‍ර දැනගන්න පුළුවන් යාළුවෙක් ඉන්නවා මට. හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ මට තරහ සිතුවිල්ලක් ඇති වෙනකොට ආහා ඔක හරියන්නේ නැහැ මෛත්‍රිය ඇති කරගන්න කියලා මෛත්‍රිය ඇති කරනවා. ඊර්ෂ්‍යාවක් ඇති වෙනකොට ඕක හරියන්නේ නැහැ මුදිතාව ඇති කරගන්න කියලා මුදිතාව ඇති කරනවා. රාගය ඇති වෙනකොට ඕක හරියන්නේ නැහැ කියලා අසුබය ඇති කරනවා. කම්මැලිකම් ඇති වෙනකොට බුදුරජාන් වහන්සේ ගැන මෙනෙහි කරනවා. ආන්ගේ උපදේශිතී උපදේශිතී මගේ හිත දැනට අවුරුදු 5ක ඉඳන් කවුරු හරි කෙනෙක් හැදුවා නම් මං අද කොතනද? ඉන්දිය අසංවර වෙන්න හදනකොට අසංවර වෙන්න දෙන්නේ නැහැ. ඒක සංවර වාසය කරන්න කියලා මට තදින් කියනවා. හරිද? අන්න ඒ වගේ වැඩපිළිවෙලක් මගේ ළඟට වෙලා ඉඳගෙන මාව දිරිගන්නලා කටයුතු කරා නම් අද මං කොතනද? නේද? අන්න ඒ වගේ කල්යාණ මිත්‍රයෙක් තමන් ළඟ හැම වෙලේම ඉඳ දුන්නොත් කැමතිද? හොඳටම කැමතිද? මොනවද මට දෙන්නේ එහෙම දුන්නා? කොච්චර වටිනවද නේ? ඒ කල්යාණ මිත්‍රයා කොහෙද හැදෙන්න ඕනේ? තමන්ගේ හිතේ. හරිද? තමන් ළඟ ඒ වගේ මානසිකාරයක් හදාගන්න ඕනේ. ඒක තමයි යෝනිසෝ මානසිකාරය කියන්නේ. හරිද? සිල් කඩන්න හදනකොට ප්‍රබල බලපෑමක් කරන මානසිකාරයක්. තරහ යනකොට ඒ තරහ වෙනුවට මෛත්‍රිය හදාගන්න ඕනේ, මෛත්‍රිය හදාගන්න ඕනේ කියලා මට බල කරන මානසිකාරයක්. අසුබය වඩන්න ඕනේ, රාගයක් ඇති වෙනකොට අසුබය වඩන්න ඕනේ, අසුබය වඩන්න ඕනේ මේක හරියන්නේ නැහැ කියලා ඒක ප්‍රහාණය කරන ආකාරයට කටයුතු කරන මානසිකාරයක්. හරිද? එතකොට අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ කියලා මම ලොකු හැඟීමකින් උකොට නාම රූප වෙන් කරලා පෙන්වන මනසිකාරය. හරිද? ඊට පස්සේ මේවා කොහොම වුණාද දන්නේ නැහැ කියලා විපරිසර වෙලා ඉන්නකොට මෙන්න මේවයි හේතුව මෙන්න මේවයි හේතුව කියලා මටම උගන්වන මනසිකාරය. හේතු පෙන්වන මනසිකාරය. දුක දුක හැටියට පෙන්වන මනසිකාරය. දුකට හේතුව හේත් පෙන්වන මනසිකාරය. ඒකේ නැති කිරීමක් තියෙනවා කියලා මගේ මානසිකව මට දැනෙන්න ඕනේ. ඒ වගේ නැති කරන ක්‍රමය මේකයි කියලා මගේ මානසිකාරයෙන්ම දැනෙන්න ඕනේ. හරි මම හැමදාම කියන උදාහරණයක් මෙතෙන්ට එකතු කරගමු. ගින්දරක් එනකොට පින්නත් මේ ඒක භයානකයි කියලා මට දැනෙනවද නැද්ද? ලැබු ගින්නක් එනවා. භයානකයි කියලා මට දැනෙනවා. ඒක හේතු නිසා හටගන්න දෙයක් කියලා දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒ කියන්නේ අන්න රොඩු හින්දා කොළ හින්දා තමයිපත් වෙන්නේ කියලා. ඊළඟට ඒක නිවන්න පුළුවන් කියලා දැනෙනවද නැද්ද? දැනෙනවා. ඒක නිවන ක්‍රමයක් තියෙනවා කියලා දැනනවද නැද්ද? එහෙනම් ඔය හතර මගේ ළඟට සකස් වුණේ සකස් වෙලා ආවේ හදිස්සියෙම. ඒ ආවේ මොන වැඩ පිළිවෙලද? මානසිකාරයයි. හරිද? ඒ වගේ මගේ సంతානයේ කාමච්ඡන්දයක් ඇති වෙනකොට ගින්නක් හට ගන්නකොට දකින්න වගේ මේක මහා භයානක දෙයක් මේක නැති කරන්න පුළුවන් නැති කරන මාර්ගය මේකයි මේකට හේතුව මේකයි කියලා හතරම නැගෙනවා නම් අන්න ඒක අයින් වෙනවා අන්නේ කල්යාණ මිත්‍රෙක් තමන් ළඟ ඉන්නවා වගේ තමන්ව නිවැරදි කරන මානසිකාරය තමන් ළඟම හදාගන්න ඕනේ. ඒක හදන්න පුළුවන් කියලා මේ තමන්ගේ මනස ක්‍රියාත්මක වෙන ආකාරය තමන්ගේම තුලින් දැක ගැනීමෙන් දන්න කෙනාට මේක ආශ්‍රව කෙටියෙන් කියනවා මේක ආශ්‍රව අඩු වෙන විදිහට හදන්න පුළුවන් මේ මානසිකාර වැඩපිළිවෙල. මේක ආශ්‍රව වැඩි වෙන විදිහට හදන්නත් පුළුවන්. එතකොට එහෙනම් ආශ්‍රව අඩු වෙන විදිහට හදන්න පුළුවන් කියලා Tamanට දැනුණා නම් ඒ මානසිකාර වැඩ පිළිවෙල මට අයිති එකක් නෙවෙයි. මේක හරියට නිකන් අර පරිගණකයක මෘදුකාංගයක් දාපුවම ඒ මෘදුකාංගයට අනුව වැඩ කරනවා. ආන් ඒ වගේ මේකට යෝනිසෝ මානසිකාරය කියනක මගේ මේ මනසට ඇතුළු වුණාම කාමාශ්‍රව භාස්ව ditthyaශ්‍රව විද්‍යාශ්‍රව අයින් වෙලා යනවා. ඒකින්දා දන්නහුට දත්නහුට මම ආශ්‍රවසය කිරීම දේශනා කරනවා කුමක්ද යෝනිසෝ මනසිකාරය සහ යෝනිසෝ මනසිකාරය. තමන්ගේ වැඩ පිළිවෙල තමන්ට අයිති නැති බව තමන් තුළින් දැක ගන්න. ඒකයි කියන්නේ දැන ගැනීම සහ දැක ගැනීම කියලා. ඒ අත්ෝ දැනගත්තා නම් දැකගත්තා නම් මේ මනසිකාර කියන වැඩ පිළිවෙල හරියට තැන් තැන් වල ගින්දරපත් වෙනවා වගේ මගේ ළඟ සකස් වෙන එකක් කියලා. ඒක අඩු වැඩි කිරීමේ ත හේතු සකස් කර ගැනීම තමන්ට කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එවැනි උතුම් තත්වයකටපත් වෙන්න මේ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණමේ ආනිසංශය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දානමේ ආනිසංශ වාරය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.